භද්‍රානි මුකානි අත්ථකරණේ න පඤ්ඤායිසති තී කෞරණීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ තවත් කුසල් මහරජතුමාගේ ප්‍රකාශයක් ධර්ම දේශනාවකට මාතෘකාවක් කතා පාබතයක් ඒ අනුව මේ සූත්‍රය අත්තකරණ සූත්‍රය වශයෙන් නම් කරලා තියෙනවා. ඒකෙදී මේ සඳහන් කරපු පාලි පාඨයේ සඳහන් වෙන්නේ මට ස්වාමින් වහන්සේ මේ නඩු විසඳීම එපා වෙලා තියෙනවා. එහෙම නැත්නම් එයින් ඇති පළක් නැහැ. ඒ මොකද උසාවියේදී ඇත්ත කියන එක්කෙනෙක්වත් නැති නිසා. හරියට භද්‍රමුකාණි කියලා කියනවා. බොරු කේලා මිස්වචන පරිසවචනෙන් තොර දේවල් වලට භද්‍ර වචන කියලා කියනවා. භද්‍රමුකාණි අත්තකරණේන පඤ්ඤායිසති इति. උසාවියේ කිසිම කෙනෙක් නෑ ඇත්ත කියන. හරි කිය. හරි දේවල් කියන. ඒක නිසා මට මේ නඩු විසඳීම නිර්ර්ථක වැඩක් වශයෙන් තේරෙනවා කියලා. එදා කාලේ ඉතින් ඒ වගේ රාජාධිකරණේ කියලා කිව්වහම අධිකරණේ විසඳන්නේ රජුරෝමයි. නීතිය රාජනීතියයි. පසු කාලින් තමයි ඒ වෙනුවට අග්‍රවිශකාරවරුපත් කරලා පැල්ලුසාවි විශකාරවරුපත් කරලා රජුරෝ ඒ බලය ඒ සුදුසන්ට පවර්ලා දුන්නේ. එදා රජුරම තමයි විසඳුවේ. ඊට පස්සේ ආය කෙනෙක් නැහැ රජුරන්ට විරුද්ධව ඇපල් උසාවි ගන්න, අපීල් කරන්න කෙනෙක් නැත්තේ නේ. කෙලින්ම රාජනීතිය. ඉතින් රජුරවන්ට පේනවා ඉතින් රජුරෝ ඒක බුදුරජාන් වහන්සේට මේ තමන් වහන්සේ තමන්ගේ වචනය නැත්නම් මේ නිරීක්ෂණය තාවුරුකරනද බුදුරජාණන් වහන්සේට හේතු කරනු දක්වන්නේ අත්තකරණ සූත්‍රයේදී පස්සාමි කත්තිය මහා ශාලේහි ශාස්ත්‍රීය මහා සල් කුලවල උපදිච්චත්තොත් බ්‍රාහ්මණ මහා ශාලේහිපි ගහපති මහා ශාලේපි බ්‍රාහ්මණ කුල වේවා ගෘහපති කුලේ වේවා කිසිම කෙනෙක් ඒ කට්ටිය ඒ කට්ටියගේ පසුබිම ගැන කතා කරනකොට ආඩ්ඩෝ මහද්දනෝ මහා භෝගෝ ඒ කට්ටිය ආඩ්‍ය පුද්ගලයෝ ආඩ්‍ය රජවරු ආඩ්‍ය බ්‍රාහ්මණ ගොල්ල ආඩ්‍ය ගෘහපතියෝ මහද්දනෝ මුගත් ධනේ තියෙන මහා භෝග සම්පatti සහිතයි පහූත ජාතු රූප රජතෝ ඇති වෙන්න රන් රිදී මිල කියන කෙනෙක් ඒ වගේම පහූත වික්ඛූප කරනානි උපභෝග පරිභෝග වස්තු ජීවිතයට අවශ්‍ය කරන උපකරණ පහූත කියලා කියන්නේ බහුයි බොහෝයි කියන එකයි. ඒ වගේම පහූත ධන දඥානි. තාම අමුරත්තරන් ඒ වගේම අමු වී තඹපු නැතිවත් ගොඩ ගහලා තියෙනවා. ඒ වුණත් ඒගොල්ලෝ මේ අධිකරණයට පැමිණිච්චාම කාම හේතු කාම නිදාන කාමාධිකරණ මේ තව තවත් මේ කාමයේ නිසා කාමයේ හේතු කරන ඒ වගේම කාමයේ මුල් කරගෙන කාම අධිකරණය වැඩි කර ගැනීමේ අදහසින් මේ විදියට සම්පජාන මුසා බසන්තං බණන්ති භාසන්තෝ දැන දැන බොරු කියනවා ඉතින් එහෙව් එකේ තස්සමයන් මන්තේ ඒතද හෝසි. එතකොට ස්වාමීන් වහන්සේ මට මෙහෙම හිතක් ආවා අලන්දානි අත්තකරණෝ මේ නඩු විස ජීවෙන් ඇති හරයක් නැහැ. ඒ මොකද හේතුව ඒ භද්‍රමුකාණි අත්තකරණේන පඤ්ඤායිසති. ඇත්ත කියන කෙනෙක් නඩු ශාලාවේ දකින්න නැහැ. ඉතින් ඒක එදා රජුරවන්ට දකින්න ලැබීම රජ්ජුරුවන්ට මන්දෝත්සාහය වෙන්න හේතු වෙන්න ඇති. නැත්තම් ගිහිල්ලා මේ සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූත් සරුවඥන් වහන්සේ ඉදිරි පිටට තවත් නඩුවක් කියන්න ඕන ගමන් නැහැ. නමුත් අද ඉන්න නඩුශාලාවල ඉන්න කට්ටිය මේක සතුටට කාරණාවක්. ඉන්න හරියක් කියන්නේ බොරු. මුළු නඩුවම ඒ කියන්නේ නඩුශාලාවම බොරු කරන තරම්. ඉතින් ඒ නිසා ඉවරයක් වෙන්නේ නැහැ නඩු. වැටෙන නඩු ගන්නට වැඩි ඇදීගෙන යන නඩු ගන්න. දවසකට නඩු ෆයිල් කරනවට වැඩිය විශාල ප්‍රදේශයක් දිකට ඇදී ඇදී යනවා නඩු යන්නෝ වෙනසෙන්නෝ කියලා අධිකරණ සභාවේ ඉන්න අයත් කියනවා සාමාන්‍ය ගැමියක් කියනවා. ඉතින් ඒ නිසා නඩුව පුළුවන් තරම් අද්ද අද්ද අද්ද අද්ද යන්න යන්න යන්න යන්න ඒ කට්ටියට ඒ කියන්නේ ඒ අධිකරණ පද්ධතියට ලාභයි. ඉතින් ඒගොල්ලන්ට ඒක රජුරවණ්ඩ වගේ නෙවෙයි රජුරවණ්ඩ තියෙන්නේ මන්දෝත්සරයි ගතිය. ඉවරයක් කරන්න බෑ. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකම. කැත කෙරුවොත් පාරේ. එහෙව් ලෝකෙට අද තියෙන දේශපාලනේ කැමති. අද තියෙන ආර්ථිකය කැමති. අද තියෙන සමාජ தත්ත්වේ කැමතියි. ඔය හැම තැනම විශ්වවිද්‍යාලවලයි අර මේ මෙයට උගන්වනවා තමයි. දේශපාලන විද්‍යාව කියලා එකක්, ආර්ථික විද්‍යාව කියලා එකක්, සමාජ විද්‍යාව කියලා ඒගොල්ලෝ ඒගොල්ලෝ මවලා පෙන්නනවා දුප්පතුන් නැති ලෝකයක්. නඩු නැති සමාජයක්. ඒ වගේම කාටත් සමසේ මූලික අයිතිවාසිකම් ලැබෙන එහෙම නැත්නම් මූලික අවශ්‍යතා ලැබෙන ආර්ථිකයක් ගැන හිතනවා. නැවත එළියට බහපු ගමන් මේ මොනම දෙයක්වත් දකින්න නැහැ. ඒ නිසා නඩු ශාලාව විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ගත්තත් එච්චර තමයි. වෙන ඕනෙම ආයතන ගත්තත් එච්චර තමයි. ඉතින් ඒ නිසා ඒ පසුගිය දවසක මම ඒක නැවතත් එක දවසක් කිව්වා. ඒක ඇත්තයි මට බලනකොට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සඳහන් කරනවා ලංකාවේ බෞද්ධ විශ්වවිද්‍යාල ආයතන දෙකක් තියෙනවා මේ හෝමගම තියෙන එක සහ අනුරාධපුරයේ තියෙන එකේ ඒක අවුරුද්දකට ශිෂ්‍යෝ 200කට අඩුයි. ගන්න ගන්න. ඒකට මෙච්චර ගාණක් වියදම් කරනවා මේ හැදෙන හැම ළමයෙක්ම රජයට විරුද්ධව අරගල කරනවා. ඒගොල්ලෝ කාමදාකත් දේශන ශාලාවට යන්නේ මීටර් 300ක්වත් ඇතුළු නිවාසික කාර්යින්දලා දේශන ශාලාවට යන්නේ කවදාකවත් විභාග කරන්නේ එකම හැම වෙලාවෙම ඉහලින් ඒ කට්ටියට ලැබෙනවලු ඒගොල්ලන්ගේ නායකයන්ගේ විභාග කරන්න නැතුව පෙල් වෙන්නේ කියලා. ඉතින් අවුරුදු 3න් සමත් වෙන්න පුළුවන් විභාග. අවුරුදු 9ක් මේගොල්ලෝ තාම නේවාසිකව ඉන්නවා. කිසි කෙනෙක් නේවාසිකාගාර වලින් අයින් කරන්න බෑ. ඉතින් මේ தত্ত্বය මම ඊයේ පෙරදා ගිය වෙලාවේදී උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉදරත් කිව්වා. මට මේවා කියන්න අයිතියක් නෑ. මම සභාවට ගියා. එතකොට මේ විශ්වවිද්‍යාල දෙකේම කුලපතිවරු මට හිතන්නේ උපකුලපතිවරු වෙනදී මේක වහලා දාමු කිව්වා. මෙච්චර වියදම් කරලා හදනවා සාමාන්‍ය විශ්වවිද්‍යාලවල නේවාසික පහසුකම් නැහැ. ඒගොල්ලෝ පිටින් නතර වෙන්නේ. මේකේ නේවාසික පහසුකම් තියෙනවා ඉන්න වගේ කොච්චරද ගුණයකට. නමුත් ඒ කට්ටිය නේවාසිකව ඉන්නවා. කැම බීම ඔක්කොම හිතන්න නොමිලේ ලැබෙන්නේ ඉගෙන ගන්න නැහැ. එතකොට මේ ඒ ඔය අධිකරණ ශාලාවක් නෙමෙයි. ඔය විශ්වවිද්‍යාලය. ඉතින් ඊට පස්සේ එදත් මෛත්‍රක හිටපු ස්වාමීන් වහන්සේ කිව්වා මාත් විශ්වාස කරනවා නෝ වහලා දාමු කියලා. මොකටද මේ රජයට විරුද්ධව කැරලි ගහන්නයි උගන්වන්නේ. ඉන්නකම් කරන්නේත් ඒකමයි. ඉතින් මොකද්ද මේකට කරන්න පුළුවන් උත්තරේ කියලා. ඉතින් ඒක මේ අධිකරණ අධිකරණයේ උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වා ඒක ප්‍රතිපාදන කොමිසමට අයිති ප්‍රශ්නයක් නෙවෙයි ශාංශ මට අයිති ප්‍රශ්නයක්. මමයි ඒකට වග කියන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමට අයිති නෑ. ඒ විශ්වවිද්‍යාලේ අයිති වෙන්නේ මට. ඔබ මම යෝජනාවක් කරා. ඒ යෝජනා පත්‍රය මට එවන්න ස්වාමීන් වහන්සේ මම සලකා බලන්න. මොකද මම කරපු යෝජනාව මේ කියලාමයි මම එදා ආවේ. නිවිත කාලයක් තුළ මම කරා. ඊට පස්සේ ප්‍රශ්න අවබෝධ හැබෑව මට ලැබුණයි කියලාවත් උත්තරයක් නැහැ. ඊට පස්සේ මේ මෙතුමටත් මට වෙන වැඩකට කටයුතු කරන්න නිසා තාම මට උත්තර යවන්න බැරි නෝ මම මම යව යෝජනාව මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට යවන්න. ඒ මොකද මේ අධිකරණ ශාලාවල් වල කරන දේ ඒ අධිකරණ නායකයන් නොදන්නව නෙවෙයි. අධිකරණ ශ්‍රේෂ්ඨී ඉන්න කට්ටිය නොදන්නව නෙවෙයි. අධිකරණට ලක් වෙන විත්‍ය මේ චෝදිත දෙපාර්ශ්වෙම නොදන්නව නෙවෙයි. බොරුම තමයි කියන්නේ. ඒ වුණාට එකතු වුණාට පස්සේ කතා කරන්නේ ලෝක සාධාරණ ඉස්ස කරන්නේ අපි. රජුරන් දේව කරගෙන ඉන්න වෙලාවක් නෑ අපි තමයි අධිකරණයට යන්නේ කියලා. ඉතින් ඔක්කොම මේ අධිකරණේ මට අයිතියක් නෑ මේවා කතා කරන්න. නමුත් අධිකරණයේදී කවුරුත් දන්න රහසක් තමයි නඩුව විනිශ්චය කරන්නේ නඩුවට කියන සාක්ෂි වලට වැඩිය විනිශ්චයකාරතුමා කල්යතු විනිශ්චය කළා තියෙන්නේ. මේ පැත්ත තමයි දෙනන්නේ. කොච්චර සාක්ෂි දුන්නත් නඩුව කල්ලාතු විනිශ්චය වෙලා තියෙනවා. ඒක තමයි ඉතින් නඩුවක නැත්තම් සාධාරණක තියෙන සාධාරණම තැන. ඒ නිසා ඒකට ගැළපෙන විදියට කරුණු සකස් කරන එක තමයි ඒ නඩු පොත තමයි තියෙන්නේ රාජනීති පොත නම් එහෙම තමයි. ඒක හැමදාමත් පාර්ලිමේන්තුවේදී අලුත් වැඩියා කරනවා. කර කර කර කර ඉතින් මේක අර ශස්ත්‍රීය මහාශාල ගෘහපති කියන නම් තිබුණට ශුද්‍ර කුලේ සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ඔක්කොටම බල මෙහෙවරකම් කරන නිසුද්ධ කුලේ ඉන්නේ. ඒගොල්ලෝ නඩුවට ගියාට දිනුවත් පරාදයි පෙරදුන පරාදයි. නඩුවේ විනිශ්චය තියෙන්නේ ශාස්ත්‍රීය කුලයටයි බ්‍රාහ්මණ කුලයටයි ගෘහපතින්ගේ ඉන්නවනේ හොඳ දලකාරයෝ. ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට කියන්නේ untouchables කියලා. untouchables කියලා කියන්නේ ඒගොල්ලෝ මොන තාලෙමත් අල්ලන්න බෑ. ඉන්දියානු සමාජයේ untouchables කියන්නේ හරිජන කියන වචනේ. කුල ભેද පටලවාගෙන අන්තිම පහත් තත්ත්වයටපත් වෙච්ච මනුස්සයර කියන්නේ හරියනියෝ කියලා. ඒ කියන්නේ උසස් කුල කෙනෙක් පහත් කුල කාන්තාවක් සමග හැසිරලා ලැබෙන දරුවෝ ඒ කුලවල ඒ කුල තත්ත්ව පිරිනව. හරියන කියලා කියනවා. දැන් මේ විදිහ මොන විදිහක නීතියට අල්ලන්න බැරි જાතියක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ විනිශ්චය කල්ලාතෝ දීලා තියෙන්නේ නඩුව මෙහෙමයි යන්නේ. ඉතින් එහෙකේ අධිකරණයේ ස්වාධීනත්වය කියන එක ඒ නිසා හැම රටේකම ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අධිකරණයේ ඉන්න කට්ටිය දන්න. ඒගොල්ලෝ කියන්නේ මොනම හේතුවක් නිසාවත් යන්න එපා. කිහිල්ල වැඩිකාරය කියන්නත් එපා. මේ විදිහ තමයි යන්නේ. ඉතින් මේකයි කමඨාන් සුද්ධ කිරීමයි ගත්තොත් මේ දෙකේ සමානකමක් තියෙනවා. ශස්ත්‍රී කමඨාන් සුද්ධ කරන එක නා ශස්ත්‍රීය බ්‍රාහ්මණ ප්‍රතිමහාසාල නෙවෙයි. නමුත් ඒගොල්ලන්ටත් අර බොරු කියලා කියලා පුරුදු වෙලා ඒ මේ කල්ැතුව නිගමනයක් ඇතුව තමයි කමටහන වඩන්නේ කමටහන් වාර්තා ලියන්නේ කමටහන් වාර්තා ඉදිරිපත් කරන්නේ එතකොට කමටහන් සුද්ධ කරන කෙනා එක නොදන්නා නෙවෙයි දැනගෙන කියන්න තියෙනවා නේද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා වගේ අපි මේ වැඩේ කරන්නේ මේ කාම හේතු කාම නිදානං කාමාධිකරණන් නෙවෙයි. අපි මේ කමඨාන් වාතා ලියන්නේ මේ සාදු කියයි කියලා හරි ඉක්මනට සාහිතිකය කරන සෝවාන්ුණයි කියලා පෙන්වන්න හරි නැත්නම් ඉක්මනට කර්මස්ථාන චාරිවරක් වෙන්නේ නෙවෙයි. කාම හේතු නිසා නෙවෙයි. නමුත් ඒදිත් මේ සම්පජාන මුසාවාදී සිද්ධ වෙනවා. කියන්න ඕනේ ටික කියෙවෙන්නේ නැහැ. කියවෙන්න ඇති ඕන නැති එකක් කියවෙනවා. ඒක වෙනස් වෙනවා ඇති සාමූහික කමඨාන් සුද්ධ කරනකොට. පුද්ගලිකව ඒ කරනවා නම් වෙනස් ඇති. නමුත් ඒ බුරුමේදී වගේ රටවල් වල කෙලින්ම කර්මස්ථානාචාර්ය අපිට හම්බ වෙන්නේ හම්බ වෙන්න වෙන්නේ පරිවර්තකේ කරහා. සමහර දෙන්නේ කරහා. ඉතින් එතකොට ඒ පොඩි සමාජයක තමයි මේක ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට sannivedanaya වෙන්නේ නැති බව කර්මස්ථානාචාරවරු දානවා. ගොඩනෙක් මේ පුම්බලා දක්වන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් අව탁සීරු කරන දෙයක් තියෙනවා. ඒ ඒක නිසා කමඨාන සුද්ධ වෙන්නේ ඒක නිසා මම දන්න වස් 40 විතර තියෙන ස්වාමීන් වහන්සේලා සිවුරු ඇරියා. පැත්තකටලා නිකන් හිටියා මේක කරන්න බෑ කියලා. මට උගන්වපු ධම්මික ස්වාමීන් වහන්සේත් මට කිව්වා මයි ළඟ ලියුමක් තිබ්බා හයි කුටි ඉඳලා ලියුම ආවේ මම දැන් භාවනා උගන්වන එක නැතර කරලා තියෙන්නේ මම නිකන් සාමාන්‍ය සතියයි මෛත්‍රියයි උගන්ලා ඉන්නවා මොකද පිස්සු හැදෙනවා මිනිස්සුන්ට භාවනා කරනකොට ඒ ඇති වෙන தത്വෙදී අර කාම ලෝකේ පන්නන වෙලාවේ කාම ලෝකයෙන් රූප ලෝකයට යනකොට ඒකට හැද ගැහෙනවා කියන එක මේ සාමාන්‍ය භාවනාවට එන අයට ටිකක් හුරුයි ඒගොල්ලෝ එකයි මේ ගිහි අතහරින්නේ. නමුත් මේ රූප ලෝකයෙන් අරූප ලෝකයට මාරු වෙනකොට <clears throat> එහෙම නැත්නම් නිවන පිළිබඳ සංඥාවල් එනකොට ඒක නා වැඩ කරන්නේ අර කියන බ්‍රාහ්මණ මහා ශාල කුලවල වගේ චස්සිය මහා ශාල කුලවල වගේ ගෘහපති මහා ශාල කුලවල වගේ තාමත් අර කාම ලෝකේ අරසා කරගන්න නැත්නම් අරූප ලෝකෙට තරහින් නැත්නම් නිවනට තරහින් ඉතින් එතකොට පේනවා ඒක සම්පජාන මුසාදාවාදයකට දාන්න බෑ. නමුත් අපේ ඇඟ හැදිලා තියෙන්නේ කාමෙටනේ. අපි හැද හැදිලා තියෙන්නේ කාම නිදාන කරගන්නේ. අපේ ඇඟ හැදිලා තියෙන්නේ කාමාධිකරණයටනේ. එහෙව් කාම ලෝකේ ඉපදිච්ච අපට මේ අරූප ලෝකයේ හෝ නිවන මම මේ දෙක සම කළා කතා කරාට තේරුම් අරගන්න මේ දෙකට යනකොට අපේ දිව බොරු කියනවා කට බොරු කියන්නේ නැති උනට. කට බොරු කියනවා දිව බොරු කියන්නේ නැති උනට. ඒ මොකද අර කාම හේතු කාම නිදානම් කාම ආදි කරනම්. ඒක නිසා Taman කමඨාන් වාතාව ලියලා Tamanම කියවලා බලනවා නම් අල්ලගන්න පුළුවන් මේකෙදි ඇයි මම කමඨාන් සුද්ධ කරන්න පෙළඹෙන්නේ නැත්තේ? එපා වෙන්නේ. මොකද එතකොට අර Tamanටම පිහින් යනගත්තා වගේ වැඩක් නේ කමඨාන් සුද්ධ කරන්න කරන්න තියෙන්නේ. තමන් අර කරගෙන ගිය මහා මවාගෙන හිතාගෙන හිටපු මමයා මෙතනදී ගිය වෙලා මෙතනදී නැති වෙලා සෙනක ඉදිරි පිට ප්‍රසිද්ධ දඬුවමකට ලක් වෙච්ච කෙනෙක් වගේ තමන් තුලින්ම සිද්ධ වෙනවා. ඒක අමාරුයි කියලා තමයි හුඟ දෙනෙක් කියන්නේ මේ භාවනාදී ප්‍රතිඵල අමාරු කරන ප්‍රතිඵල බොහෝමත්ම ඍජුයි. බොහෝමත්ම නහයට තියෙන නමුත් ඒක හෙලි කරගන්න විදියක් නැහැ. හෙලි වෙන්නේ නැහැ. මොකද අපි හැදිලා තියෙන සමාජයේ තනිකර බොරුවෙන් හැදිච්ච සමාජයක්. භද්‍ර මුඛ කියලා මේකේ පාවිච්චි කරන්නේ. නමුත් මේ කියන්නේ සත්‍ය කතා කරන මුඛයක්. මේක වචනය, කය, හිත, වචනය ඒ තුනම බොරුවනේ යන්නේ ඔකේ. ඉතින් ඒකෝට කමඨාන් සුද්ධ කරනවා කිව්වහම එක රැයකින් එක කමඨාන් සුද්ධ කිරීමකින් එක බණකින් මේක විශ්වන්න බෑ. ඒ නිසා ඒකට හුඟක් හුරු වෙන්න ඕනේ මේ බොරුවෙන්ම රට ජයගත්ත රටක බොරුවෙන්ම රට ජයගත්ත සමාජයක බොරුවෙන්ම ජයගත්ත ආචාර ධර්ම සමාජ ධර්ම තියෙන තැනක ගඟ දිගේ ඉහළට පීනන්න පටිච්චෝතගාමී වෙන්න ඉතින් ඒක වෙනකොට කර්මස්ථානාචාර්යවල වර්ධගත්තොත් ගෝලයට අපලයි කර්මස්ථානාචාර්යවරයා හරි වෙලා යම් කැත්තන් ගෝලයට වැඩිය ඉස්සරහින් ඉඳගෙන ගෝලයා බොරුව කරන්න හදනවනම් ඒක නම් කර්මස්ථාන වලට අල්ලන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා කමඨහන් වාර්තා જાති හතරක් තියෙනවා. ඇත්තට කමඨහන වල ඇත්තම ලියන්න හදන කර්මස්ථාන මේ මේ යෝගාවචරය ඉන්නවා. ඇත්තටම කමඨහන් වැඩුවට ලියන්න දන්නේ නැති කමඨ යෝගාවචරය ඉන්නවා. සමහරු බොරුව කරලා කමඨහන් වල නැතුව ලස්සන වාර්තා ලියන්න දන්නවා. තව සමහර ඉන්නවා භාවනා කරන්නෙත් නැහැ. ඌවා ලියන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කර්මස්ථාන වලට ආධාර නැහැ. ඒගොල්ලෝ එන්නේ නැහැ භාවනා මධ්‍යස්ථාන. ඒගොල්ලෝ භාවනා කරන්නෙත් නැහැ ලියන්නෙත් නැහැ. අර තුන හොඳට බක හොඳට භාවනා කරලා ඒක හරියට වාර්තා කරන එක නයි ඉන්නවනම් ගුරුවරට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මෙයාට කියලා දුන්නා විතරයි හරියටම වැඩේ ඒ කාරණාව තේරුම් ගත්තා. ඒ වගේම එයා <clears throat> භාවනාදී සිද්ධ වෙන දේ මම ආයනෙන් තොරව සඳහන් කරනවා. ඒ කාම හේතු කාම නිදානං කාමාධිකරණයක් නෙවෙයි කියන්නේ. විද විස්තර කරනවා. නමුත් තව සමහරක් ඉන්නවා ඇත්තටම හරියට උනන්දුවෙන් භාවනා කරනවා. මම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මම දාන්නේ මගේ පටු දැනුම හැටියට අත්කලම තාන යෝගයට යනකම්. හරියට භාවනා කරනවා හැබැයි කවදාකවත් එයාට කියා ගන්න බෑ. එන දේවල් මැනගන්නත් බෑ. කමඨාන් සුද්ධ කිරීම කාදරයක් කරගන්න. භාවනාවට හරියට පෙළඹෙනවා. ඉතින් ඒ කෙනාගේ 100%ක්ම වැරද්ද ගුරුවරයා තියෙනවා. ගුරුවරයා දැනගෙන කියලා දෙන්න ඕනේ පුතා වැවනාව හරියි. නමුත් මේක මෙන්න මේ විදිහට වාර්තා කරේ නැත්නම් නඩුවේදී සාක්ෂි හරියට ලැබුණ නැත්නම් සාක්ෂිය අනුව තමයි විනිශ්චය වෙන්නේ. නිසා නඩුවේදී මේ මේ සාක්ෂි එන්න ඕනේ. ඒක සඳහා sannivedanaya. එහෙම නැත්නම් ඇති ඇති දේ ඇති හැටියට කීම. හරි බමාරු කරා. මොකද මේ අත්කිලමතාන යෝගයේදී අනේකන කල්ැතුවම මේකයි නිවන මේකයි මහානකම මේකයි භාවනාව කියලා එයා රාමුවක් ඇතුලේ ඉන්නේ. එයා ඒකට ගැළපෙන දේ විතරයි ලියන්නේ. භාවනා ජීවිත ගැළපෙන ධර්මානුකූල ධර්ම પરම්පරාවේ ආවත් එයාට පේන්නේ එක වැරදිල්ලයි කියලා. ඒක වාර්තා වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම දැක්කේ පසුගිය අවුරුදු 20 25 කාලය ඇතුළත මේ බටහිරට භාවනාව ගිහිල්ලා ඒ වගේ බං ආශ්‍යාකරේ යම් පමණ විපස්සනා නැගිටලා දැන් මේම කෙලින්ම කතා කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස බෞද්ධම නෙවෙයි. බෞද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ හරියට භාවනා කරනකොට ඒක සිද්ධ වෙනවා. ඒකට අර පූර්ව නිගමන නැහැ. ඉතින් ඒකට ඔය මම පුරුමේ ඉන්න කාලේ ඒ ඩෑන් බ්‍රවුන් කියලා එක්කෙනෙක්ගේ මේ පටි තිබුණේ ඒ කාලේ සිය මේ මේ පටිගත කරපු දේශනා තමයි තිබුණේ කැසට්. ඉතින් මටත් සල්ලි වගේක් හම්බෙලා තිබුණා මම සමීරට ඇගින් දැද්දි මම ඊට පස්සේ ඒ සල්ලි වලින් පටි ටිකක් ගෙන්නලා අර ඩෑන් බ්‍රවුන් එක රෙකෝඩ් කරගත්තා. රෙකෝඩ් කරලා එව්වා එකක් ලංකාවට එව්වා ලංකාවේ පුස්තකාලයට එව්වා අනිත් එක තව කාටද හාමුදුරුවන්ට එව්වා ඒක හරි අපිට අදාළ නිසා නමුත් දෙකම නැති වෙලා මම එනකොට තිබුණා ඊට පස්සේ මම දන්න තරමින් හෙව්වා මේ කාරණාව ඒ ප්‍රසිද්ධ පරීක්ෂණයක් නමුත් මට තාම හම්බුන්නේ නැහැ. ඒ පරීක්ෂණය කරන්නේ ඇමරිකාවට ආපු විවිධ ශිෂ්‍යත්වලාභී තරුණ පිරිස් වලට කියලා ඒගොල්ලෝ භාවනාවක යොදවනවා. එක එක ආගම් වල මුස්ලිම්, කතෝලික, Hindu, බෞද්ධ, ශීක් ඔක්කොම කතා කරලා කියනවා ඔයාට මේ අරමුණේ බොහෝ වෙලා හිත පවත්තන්න වෙනවා. ඔයා දක්ෂයි කොහොමද ශිෂ්‍යත්ලාභියෙක්නේ කියලා ඒගොල්ලෝ ඒකම අරමුණක හිත දිග දිගට පවත්නකොට මොකද වෙන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම උඟක් පින්වන්ත දරුවෝ කියලාමයි පරිශ්‍රයට ගන්නෙ. ඒ වගේම පාලක පරීක්ෂණයකුත් තියෙනවා නොබෝ වේලාවකින් මේගොල්ලන්ට මේ දේවල් වල ඇතිවිව නැතිවීම පේන්න පටන් ගන්නවා. දෙන්නෙත් අරමුණ ඇත්මන අපිට අරමුණක්. ඒත් එක්කම විශාල ආලෝකයක් පහළ වෙන්න පටන් ගන්නවා. එහෙනම් තමයි භාවනාවේ අර හොඳ පැත්ත දකින්නවා මේ ඇත්තට විශ්වවිද්‍යාලයකට මේ අධ්‍යාපනය ලැබලා ශිෂ්‍යත්වයක් ලැබලා ඇමරිකාවට යන්නේ ඉතින් වාකලාට ජීවිතය පිළිබඳ හැකි සංඥාව තියෙන අය තරුණ අය. ඉතින් උනාට පස්සේ ඒගොල්ලන්ගෙම අහනවා දැන් මේ භාවනා කළා මෙච්චර ඉක්මනට හිත මේ වගේ හැම දෙයක්ම ඇති වෙන නැති වෙන දේ කර්මස්ථානේ වුණත් එකයි පිට වුණත් එකයි. සත්‍ය තිබුණත් එකයි නැතත් එකයි මේක හැම එකම ඇති වෙන නැති වෙනවනේ. ඉතින් එහෙව් එකගේ පිළිබඳව ඔබතුමා ඔබතුමියගේ අදහස්. ඉතින් ඒ දීලා තියෙන අදහස් එයා හෙලි කරලා තිබුණා යම් කිසි කෙනෙක් මුස්ලිම් කෙනෙක් භාවනා කරලා එයාට අර වගේ පුදුමාකාර විශාල ගිනි ගොඩක් ගාව ඉන්නවා වගේ එයාට කරුණු කාරණා වැටහෙනකොට එයා කියන්නේ මේක තමයි නබිනායකතුමා කල්ලිනේ භාවනා කරනට එයා දැකපු දේ මේ තමයි දෙයයන් ආංශ අපිට කතා කරන වෙලාව. ਸਰබලදාරි දෙවියන් ආංශය ඇමරිකාවෙත් ඉන්නවා. භාවනා කෙරුවොත් මට කෙලින්ම දෙවියන් ආංශයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ ආගමේ තියෙන විදිහට මේ ආත්මෙදි මේක කරන්න බෑ කියලා කියන්නේ. දැන් බලනකොට මට දැන් මේ හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මම මේ පරීක්ෂණ තෝරාගත්තට බොහොම පිං. මේ තමයි අපේ නබි නායකතුමාට දිව්‍යන් වහන්සේ සම්බන්ධ වෙච්ච වෙලාවේ එයාට ලැබිච්ච සුද්ධ පණිවිඩය කියලා. ඉතින් මුස්ලිම් කට්ටිය එහෙම කියනවලු. ඊට පස්සේ කතෝලික අය කියනවලු මේ තමයි මේ ත්‍රිමූර්තිය එහෙම නැත්නම් ත්‍රිකය ට්‍රිනිටි කියලා කියන්නේ. පිතාමහා දේව පුත්‍රයයි මේක ඉතින් මේක තමයි සුද්ධම අවස්ථාව. හිතක තියෙන සුද්ධම අවස්ථාව. හැබැයි අපේ එකේ කියලා තියෙනවා මරණයට පස්සේ අවසාන විනිශ්චයයි තමයි මේක වෙන්නේ කියලා. අපිට මේකෙදී සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කරගන්න පුළුවන් වෙච්ච එක නම් තමයි දේවපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ. නැත්නම් සාන්තුරයයි කියලා කියන්නේ. අපිට ඒක කරන්න බෑ. අපිට තිබුණේ එයාගේ අනුකම්පාව ලබා ගන්න එක විතරයි කියලා. නමුත් මගේ හිතනම් ගියා මේ තරම් දැනකට ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දුන්නාට කියලා. ඊට පස්සේ මුස්ලිම් ආගමට කියවහම කියනවලු මේක තමයි සච්චිතානන්ද කියලා කියන්නේ. මේ තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා කියන්නේ. මේකට සම්බන්ධ වීම තමයි අවසානයේ සිද්ධ වෙන්නේ ඉතින් ඒක සුද්ධාත්මයේ එහෙම නැත්නම් මහාත්මයේ එහෙම නැත්නම් ජීවාත්මයේ වෙන මට සුද්ධාත්මයෙන් ලැබෙන ආශිර්වාදයක්. ඉතින් මේ දෙක සම්පාත වීම මේ ආත්මෙ වෙන්නේ අපි ගිහිල්ලා මරණයට පස්සේ අර සුද්ධාත්මයට අපේ පරමාත්මයට ජීවාත්මේ සම්බන්ධ වෙනවා. නමුත් මට ඒ වෙලාවේ නිකන් මම සම්බන්ධ වුණා වගේ සම්පූර්ණ මේ ජීවී යෑමක් සිද්ධ වුණා. ඉතින් මට මයි අපිට උගන්වන්නේ පොතේ මේක මේ ආත්මෙදි කරන්න බෑ කියලා. නමුත් මට සෑහෙන කිට්ටුවකට මම ගියා කියලා තේරෙනවා. හිතුවට වැඩිය ගියා ස්තුතියි මේ පරිශෙන්ද ගත්තා. ඉතින් අන්තිමට බෞද්ධයන් අවට කළොත් මෙතෙන්දී පරිසං වෙන්න කියලා පුත්‍රජානනාංශය කියලා දෙන මේවා තමයි විදර්ශනා උපක්ලේශ කියන්නේ. මේ උපක්ලේශ මේකයි කියලා හිතාගත්තොත් එයාට කවදා එයා ආයෙත් ඇටින කාම ලෝකෙට තමයි. මේවා හිතකට එන භාවනා දෙන විවිධාකාර දේවල් ඉව නිකන් අදි මානසික தত্ত্ব වගේ පේනවා. ඉතින් එනකොට එයා හිතනවා මම දැන් රහත් කියලා. එහෙම නැත්නම් සෝවාන්වත් වෙලා නැහැ. මේ තියෙන සම්මස්සන ඥානෙදී කලාප සම්මස්සනේ වෙන වෙලාවේදී එයාට පේන්නේ ඔක්කොම හරි ගිහිල්ලා වගේ. එතකොට කටමැද දොඩවනවා, සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. ඒ වගේම ආත්මයම නෑ කියලා ආත්මේ සන්තෝෂ වෙනවා. එහෙම නැත්නම් මම නොවිමි කියලා මඤ්ඤිතයකට ගිහිල්ලා දැන් නම් මම නෑ කියලා මේ තාම සක්කාය දිට්ඨියම තමයි සෙල්ලම් කරන්නේ. කිව්වට පස්සේ අර්ථකථනයේ දෙන විද්‍යාඥයා කියන මම මේ ආගම් ගටන්න හදන එකක් නෙවෙයි. භාවනා කරුවොත් ඔච්චර කල් භාවනා කරලා ඉන්න දෙයක් නැහැ. කොයි ආගමේ කෙනාටත් භාවනාව හරියනවා. හැබැයි යා ගෙනියච්ච අදහස් වල හැටියට තමයි භාවනා අත්දැකීම් විස්තර වෙන්නේ. Hindu කෙනෙක් නම් මේක බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා. මුස්ලිම් කෙනෙක් නම් මේක මේ දිව්‍යන් වහන්සේගේ පණිවිඩයක් කියලා නබිනායකතුමාගේ தත්ත්වය තමයි මේ. එහෙම නැත්නම් හීබ්‍රු ආගමේ විදියට නැත්නම් ජූ ජුයිස් සාහිත්‍යයට ඒකට කියනවා මේක තමයි ලෝකයේම ආවපු මූලික ශක්තිය. මම මේ ශක්තිය ළඟට ගියේ කියලා. නව ටෙස්ටමෙන්තු පිළිගන්න කට්ටිය කියනවා මේ ඉතින් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගියේ. සුද්ධ දේව පුත්‍රයන් වහන්සේ ගියේ. ඒ නිසා ඒගොල්ලෝ වැඳියපි ජීවිතය නමට බලනකොට මාත් දැන් වැඳියපි ජීවිතේ. මමත් එතන ඉන්නේ. මෙන්න මේ විදිහට අර යනකොට අරගෙන යන හනමිටි අදහස් ටික තියෙනවනේ කෝපි කාලේ අදහස් ටික ඒ අනුව තමයි Taman අර්ථකතන දෙන්නේ. ඒ නිසා කියනවා භාවනාවේදී ඒ කට්ටිය භාවනා දිගටම කරන්න අර්ථකතන දෙන්න එපා. evenly suspended attention suspended decisions මේක අසවල් එක කියලා විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන්නේ අර කෙලෙස් බරිත හිතෙන්. එහෙම තමයි අධිකරණයට ඇවිල්ලා මේ ශාස්ත්‍රීය මහාසාල, බ්‍රාහ්මණ මහාසාල, ගෘහපති මහාසාල කට්ටිය භද්‍ර මුඛයෙන් කතා කරන්නේ ඒගොල්ල කතා කරන්නේ කාම හේතු, කාම නිදානං, කාම ආධිකරණ. අර කාමයේම තමයි අර ලැබෙන් ලැබෙන අත්දැකීම අර පරණ වසුරුවල ගාලා තමයි කතා කරන්නේ. ඒ දෙක වෙන් කරගන්න බෑ මොකද අපි වසුරුයි ජීවල ජීවත් වෙන සත්තු. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේක මම මේ පැත්තකට හරවලා මම මේ කතා කරන්නේ මෙතන තියෙන අධිකරණයක් ගැන. නමුත් මේක ඊටාත්ම සාධාරණයි සමාන්තරයි කමඨාන් සුද්ධ කරනකොට. අපි යන්නේ නිවන් දකින්නද මේ භාවනා කරන්නේ? එහෙම නැත්නම් මේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් තමන්ගේ තියෙන සුතමේ ඥානය හුවා දක්වන්නද නැත්නම් චින්තාමේ ඥාන හුවා දක්වන්නද එහෙම නැත්නම් භාවනාමේ ඥානෙ මතු කරන්නද කියන එක කාටවත් එක සැරේ වෙන්නේ නැහැ ඒක අර ඉස්සල්ලා ඉස්සල්ලා ලාමක අදහස් ඉදිරිපත් කරලා ඒකයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ එතකොට වෙන්නේ අප්ලිෆ්ට්මන්ට් එකක් ඒකට ලෙන්නේ ආර්ය විවහාරයකට එනවා ඇවිල්ලා ඇවිල්ලා තමයි යාර තේරෙන්නේ මේ දෙන මම දෙන අර්ථකථන ඒක අත්‍යවශ්‍ය නැහැ ඉතින් කමඨාන් සුද්ධ කිරීමේදී Taman මොකද්ද මේ ගැන හිතන්නේ කියන එක අවශ්‍ය නැහැ. උනේ මොකද්ද කියලා කියන එක. නමුත් ඒකත් එන්නේ අර Tamanගේ තියෙන මුල් බැහැගත්ත අදහස වටක් කියන ආශය අනුශය කිය. කී ආත්මලින් ගෙනාවු අපේ අර පරිඋත්ථාන භූමි කෙලෙස් වීතික්කම් භූමි කෙලෙස් නෙවෙයි මේ. අනුසය කෙලෙස් වලින් පෙරිලා තමයි අපි දකින දේ අහන දේ අපි එලි දක්වන්නේ. මේ ඇත්තටම කමඨාන් වාතාවට බොරු ලියන්න ඕන කමක් නැහැ. නමුත් ලිය වෙනවා. මොකද අපේ ඇසුර නිසා අපි මෙතකල් හැදිලා තියෙන්නේ මේ ලෝකේ. ඒ ලෝකයේ අගයන් වල තමයි භාෂාව කියන්නේ. භාෂාවෙන් කවදාකවත් අත්දකින්න දෙය ලියන්න බෑ. භාෂාව කියන්නේ පිරිහිච්ච හිතක ඇති වෙන පිළිලයක්. අද ලෝකේ දැනුම ඔක්කොම භාෂාවට යට වෙලා තියෙනවා. නිසා භාෂා ශාස්ත්‍රය මතයි යන්නේ. නම ਸਰවචනාංශේ භාෂා අතික්‍රාන්ත වූ එහෙම නැත්නම් වචනයට නංවන්න බැරි දෙයක් මේ කතා කරන්නේ. ඉතින් මේ කතා කරන එකට මේකේ කතා කරන්නේ සුද්ධෝදන මේ කවුද අපේ බිම්බිසාර රජුරෝ භද්‍රමුඛ කියලා. භද්‍රමුඛ කියලා කියන්නේ බොරුවෙන් කියනමින් හිස්සචයෙන් පරිසචයෙන් තොර වචන. නමුත් ඒක මේ භාවනා අවංකව භාවනා කරන කෙනාට අනන්ත සිද්ධ වෙනවා. Tamanට කියා ගන්න බෑ. ඉතින් ඒ භාවනා විශේෂයෙන්ම ඔය උදේබ්බේ ඥානීය කියන හැමදේම ඇති වෙනවා නැති වෙනවා කියනකොට එහෙම නැත්නම් මේ මමයා මේකෙන් පෝෂණය නොලබනකොට Taman කියන දේ ගොනුවක් නෑ වාගේ තේරෙනවා. ලියන්න දෙයක් නෑ වාගේ තේරෙනවා. භාවනාදී කම්මැලිකමක් එපා වෙන ගතියක්, නීරස ගතියක්, තනි වෙච්ච පාළුච්ච ගතියක් එනවා. ඉතින් එතකොට කමඨාන් වර්තාක ලියන්න හෝ කමඨාන් සුද්ධ කරන්න යන්න එපා වෙනවා. ඒක ගුරුවරයාට තේරෙනවා. නමුත් පඬිසාරස කියනවා ඔයා ඔය තටමනකොට ඔයා කියන්න හදද්දී මට තේරෙනවා කියලා. මට කියන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. පුදුම එපා වීමක් තියෙන්නේ. වෙන්ද කරන මේ ආශාවෙන් ඇති කරන අපේ අපේ විනෝදාංශ තියෙනවනේ. එව්වට දාලා බැලුවත් එන්නේ නැහැ. අර අර මොටිවේෂන් එක එන්නේ නැහැ. ඉදිරියට තල්ලු වෙන ගතිය එන්නේ නැහැ. ඒක එක දවසකින් වෙන එකක් නෙවෙයි. විශේෂයෙන්ම නේවාසිකව භාවනා කරනකොට දවස් ගාණක් භාවනා කරනකොට අපේ හිත කාමයෙන් ඈත් වෙලා කාම නිදාණයෙන් ඈත් වෙලා කාමාධිකරණයෙන් ඈත් වෙලා මොකටද මේ භාවනා කරන්නේ? විශේෂණ භාවනා කරන්නේ මේ අසවල් කියන ලාභ සත්කාර සම්මාන සිලෝකනේ. දැන් ඒකෙන් අයින් වෙනකොට මේ මොකද මොටිවේෂන් එක කොහොමද මේක ඉදිරියට යන්නේ කියලා ප්‍රශ්නයක් කරනවා. ඉතින් ඒ නිසායි මම හිතන්නේ මේ බිම්බිසාර රජුරවන්ට නඩු කියලා නඩුව හරියට විසඳුවයි කියලා කිසිම ලබන්න නම්බුවක් නැහැ. එයාට තියෙන්නේ අධිකරණය පිළිබඳ කම්මැලිකමක් ඇති වෙනවා. මේක කරලා වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා. මෙතන යන්නෙම බොරුව. ඒක නිසා ඊයේ තිබුණේ රැස්වීම කියනවා කියන්නේ මේ 255 දෙනාම බේරවැවට දාන්න ඕන කියලා මිසක්කා පක්ෂයක් නැහැ දැන්. හැම එකම තල්ලු කරන්න ඕනේ මොහොතට. ඒ කියන්නේ දේශපාලන එපා වෙලා මිනිස්සුන්ට. ඒගොල්ලම තමයි මේ ඡන්දේ දීලාපත් කරගන්නේ. ඒගොල්ලම තමයි ඊගාදාසේ වේදිකාවේ කියන පචවලට අහු වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු ඉන්නේ පුදුම තරහක. රට්ටු ඉන්නේ පුදුම තරහක. මේ රාජ්‍ය තන්ත්‍ර පිළිබඳ පක්ෂයක් එක්ක නෙමෙයි. ඉතින් මේක තමයි සංසාරේ කියන්නේ. උන්ගේ හාට මේ දේශපාලනේ හරි ගිහිල්ලා හොඳ 255 දෙනෙක් ඇවිල්ලා රට දියුණු වෙයි අපිට හරියයි කියලා හිතනවනම් ඒක තමයි ලොකුම බොරුව. එහෙම එකක් නැහැ. මේක තමයි தත්ත්වය. ඉතින් රජුරවණ්ඩ වෙ තේරෙනවා අධිකරණයෙන් වැඩක් නැහැ කියලා. ඒ වගේම කමඨාන් සුද්ධ කරපු හුඟාක් වැඩිමහල් ස්වාමීන් වහන්සේලා කීප නමක් සිවුරු ඇරියා. මට ඒකට සාධාරණ සැකයක් මතුවෙනවා මේගොල්ලේ භාවනා කරුවේ කමඨාන් සුද්ධ කරුවේ නිවන පිණිසද නැත්නම් ලාභ සත්කාර පිණිසද කියලා. දැනට ඉන්නවා විශාල පිස්සක් භාවනා කරලා ඔළුව පිස්සුවට ගන්න. මට අරක පේනවා මේක පේනවා අරව වෙනවා මෙව්වා වෙනවායි කියලා පුදුමාකාර විදිහට කටයුතු කරනවා. ඉතින් එතකොටත් මට තේරෙනවා මේ <clears throat> මේ භාවනාව යන්නේ නිවන අරමුණු කරගන්නද කියලා. නෑ. මේ අතරමඟදී හම්බෙන මොනවා එකක් හරි අල්ලගෙන ඒක අදි탁සීරුවට දාගන්න. ඔළුවේ ජීවිනා වගේ වැඩක් වෙනවා. පව්. නැත්නම් දන්නේ නෑ තමන්ම මේ වමතින් සංසාරය මේ භාවනාව අල්ලලා තියෙන. අද්දකින්ම අල්ලලා නැහැ. දෝතින්ම අල්ලලා නැහැ. දැන් කට්ටිය භාවනා කරලා කරනවා කරන ප්‍රතිඵල වගේක් එනවා. ඒ ප්‍රතිඵල ටික දකින්නේ අර කෙලෙස් හිතේ. ඉතින් එතකොට යා ලියන ලියමන් හරියටම පොතේ ගැලපෙන විදිහට පොතත් එක්ක ගලපලා ලිව්වට තමන්ගෙම ප්‍රශ්න කරගන්න ඕනේ මම මේ භාවනා කරන්නේ නිවන පිණිසද කියලා. නිවන් දකින්නකන් නිවන පිණිස නෙවෙයි. ඒකයි අම්පිටිය රාහුල ස්වාමීන් වහන්සේ මට කිව්වේ මහත්යෝ එතකොට මං ගිහි කාලේ පැවිදි වෙලා රහත් වෙනවා කියන එක නම් වෙන්නේ නැහැ. රහත් වුණාට පස්සේ ඕන පැවිදි වෙන්න පුළුවන් කියලා. පැවිද්දෝ ඉන්නේ තන්නේ කරම මේ මොකද්ද අර එළුවගේ පිටිපස්ස යන හිවල වගේ මේක දැන් වැටෙයි දැන් වැටෙයි කියලා අර තමන් බලාපොරොත්තු වෙන මොනවදෝ ආමිෂ හේතුවක් තියෙනවා. ඉතින් ආමිෂ හේතුව නැත්තම් උනන්දුවක් එන්නේ නැහැ. ඒක මේ සමාජ ධර්මයක්. මොටිවේෂන් එකක් එන්නේ මේ ළඟ පේන අරමුණක් තියෙනවා. ඒ ළඟ පේන අරමුණ නිසා උනන්දු වෙලා යනකොට භාවනාදී විපස්සනා අරමුණ වෙනස් වෙනවා. අපි නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. පණිදිය අපේ ප්‍රාර්ථනාව අපණිදි බවටපත් වෙනවා. අපි ලබන දේ හෝ ලබන තියෙන උත්තරම දේ ශූන්‍ය බවටපත් වෙනවා. අනිමිත්ත අපණිත ශුන්්‍යත. ඒක වෙච්චි නැති කිසි කෙනෙක් නැහැ භාවනා ශාස්ත්‍රයේ. ඒගොල්ලෝ ඒක අයින් කරන්න හදනවා. අනිමිත්තාවනත් අයියෙන් උස්ම ගන්න හදනවා. පොළවේ අඩිය හප්ප හප්පයි විදින්න පටන් අර ගන්නවා මේ නිමිත්ත මතු කර ගන්න. ඊගාට පණිදිහක් මේ මම භාවනා කරන්නේ මේක ලබා ගැනීම සඳහා බත්තර කැවුම් දෙයියෝ දණි කියෝගේ Tamange හිත හංගගෙන තියානිනවා භාවනා කරන්න මොකද? ඒක කෝකද කියලා හරියට කියන්න බෑ. හැබැයි නිවන නොවන බව කියන්න පුළුවන්. මොකද නිවන පණිදිහක් වෙන්නේ නැහැ. නකෝපණිතම් බික්කවේ ඉච්ඡේව පත්තබ්බව නිවන පැතුවට හම්බ වෙන්නේ නැහැ. කළ යුතු කාරණා ටිකක් තියෙන කම්බිද්දාසේ හරියයි. හැබැයි මේ ප්‍රාර්ථනාවල් දෙන එක නැති කර්මස්ථානාචාරවරු කරන්නේ. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානෝ කරන්නේ. ඔබ අසවල් කෙනා බවට පත් කරන්නම් කියලානේ. ඉතින් මේ මිනිස්සු කනවා. අයිති විශ්වවිද්‍යාලවල උඹට ඩිප්ලෝමාවක් දෙනවා. උඹට උපාධියක් දෙනවා. උඹට පශ්චාත් උපාධියක් දෙනවා කිව්වහම අනේ අම්මේ ඒ ඇතින් බලන්න භික්ෂු විද්‍යාලේ ඉන්න ආමතුරු හරියි. විශ්වවිද්‍යාලේ ගියාට ලෙක්චර්ස් වලට යන්නෙත් නැහැ විභාග වලට යන්නෙත් නැහැ අවුරුදු 9ක් ඉන්නවා යන්නෙත් නැහැ මම හිතන්නේ නිවනම අවබෝධ වෙලා වෙන්න ඇති ඒ නැත්නම් නිවන අරමුණු වෙලා වෙන්න ඇති කිසිම තැනකින් උනන්දු කරවන්න බෑ මොනම තාලෙවත් උනන්දු කරවන්න බෑ ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න බෑ මම හිතනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාසන කොමිසමට. ඒගොල්ලන්ට ඕනේ මේ ළමයි හරියට උනන්දු ඇවිල්ලා දේශන වලට ගිහිල්ලා විභාග පාස් වෙන කට්ටියක් වෙයි කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මම ඇහෙන්නේ හැදෙනවනේ. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාලේ ඉන්න කට්ටිය මේ ඊවරද තිබුණු මේකට ඇවිල්ලා ගියා 17 දෙනෙක්. මේ හෝමගමය. ඉතින් මං කිව්ව මට හරි පුදුමයි. වඩුවකට ඇවිල්ලා ගියේ. අර කියන්නේ දවසකට. ඊටසේ ඔබ වහන්සලා මේ රට මේ රට්ටුන්ට වහ වෙලා තියෙන්නේ. වහන්සලා කරන නිසා අපිටත් වහ වෙලා තියෙනවා. අපි ඔක වහගෙන ඉමු හාමුදුරුවෝ වෙන මොනෝ කරන්නේ දැන් ආවනේ ඔයගොල්ලෝ. කොච්චර හොඳද කියලා. ගිය ගාම මට ලියුමක් කියලා තිබුණා. අනේ ස්වාමීන් වහන්සේ අපි 아무තු පැත්තක් දැක්කා. මේ පැවිදි ජීවිතේ මේ වගේ බණ භාවනා කරන අනිකුත් සංඝයා වහන්සේලාත් ගිහියොත් ඔබ වහන්සේලා වගේ එකට ආදර්ශයක් වෙන්න තැනකොත් දැක්කා අපි වෙන දවස කරදර වුණාට පිං. ඒගොල්ලෝ දන්නවා මේ වෙනකොට ජනමාධ්‍ය මොකද්ද ඒ පොල්ල පිළිබඳව ඇති වෙලා තියෙන මතය කියලා. නමුත් මම මේ කතා කරන්නේ ඒකේ අයරණි එකක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගියාට දේශන වලට යන්නෙම නැහැ, විභාග වලට යන්නෙම නැහැ. පෙල් වෙන්නයි බලන්නේ. මොකද මම හිතන්නේ බයක් ඇති සක්කාය දිට්ඨිය වැඩි කියලා. එහෙම වගේ එකක් වෙන්න ඇති කියලා. විශ්වවිද්‍යාලවල ඒට වෙනස් පැත්තක උත්තරයක් දෙනවා. මේ හොඳම පාඨමාලාවට තේරිච්ච කට්ටිය වහකාලම ඇරනවා. සිදිනස ගන්නවා. ඒගොල්ලෝ දන්නවා පාසල එළියට ගියාට පස්සේ ওই නම්බුකාර විපාදි ලැබුව මිනිස්සු තමයි රට කන්නේ කියලා. අද තියෙන ප්‍රධානම රටට ආර්ථික කොඳුයට පෙළවෙන දෙපාර්තමේන්තු වල ඉන්නේ ওই ප්‍රධාන විද්‍යා උපාධිධාරීන්. ඒගොල්ලෝ ඇති කරලා තියෙන මාෆියාව කාටවත් කඩන්න බෑ. ප්‍රති දේශපාලනට කඩන්නත් බෑ. නිලධාරීන්ට කඩන්නත් බෑ. මොකද ඒගොල්ලෝ ඉන්නේ උසස් නිලවල තනි ක්‍රම මාෆියාවක් කියන්නේ. ඉතින් ඒක වසන් ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවාද? ඉතින් ඒ නිසා හරියට මේ සේවක අරගල. දැන් සේවක නෙවෙයි අරගල කරන්නේ මහත්තුරු අරගල කරන්නේ. පිළිලා තියෙනවා මේගොල්ලෝ තමයි මේ නිලධාරීන් තමයි මේ බොහොම සරල දේවල් පුදුමාකාර විදිහට පටලවාගෙන වැඩ කටයුතු කරන්නේ. ඉතින් මට හිතෙනවා මේකමයි වැරද්දක්ද ඊදිසියාවක්ද මොකද්ද මන් දන්නේ ඒ විභාගයට පාඩම් කරන ළමයි සීදීනසා ගන්නවා. ඉතාලම අමාරු විභාග දෙක තුනකින් පාස් වෙලා තීරණාත්මකයි. ඒගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන් මේකේ හිටියොත් උපාධියක් දීලා තමයි එළියට දාන්නේ. දුන්නාට පස්සේ වැටෙන්නේ අර ගොල්ලට. ඒගොල්ලෝ තමයි රට කන්නේ. ඒකේ ඒ ප්‍රධාන ජනප්‍රිය පාඨමාලාවල් වල සිද්ධ වෙන දෙයක් වහකරනවා. භික්ෂු විශ්වවිද්‍යාලවල පාඩම් පාඩම් පන්ති වලට යන්නේ නැහැ. ලෙක්චර්ස් වලට යන්නේ නැහැ, විභාග වලට උත්තර දෙන්නෙත් නැහැ. පේල් වුණාට කමක් නැහැ, ඉස්කෝලෙන් අයින් කරන්නත් බෑ. මේ රටේ සල්ලි. ඔය එක්කෙනෙකුට උපාධියක් ලබන එක්කෙනෙකුට වියදම් කරන ප්‍රමාණය මෙච්චරයි. ඒක හරියටම දාන්න. ඒක නම් සීදින සාකච්ඡාට පස්සේ. ඒක නා දේශන වලට නොගියට පස්සේ විභාග නොකර ඉඳ ගියාට පස්සේ අපි හිතන්නේ මේක ඉහළම මුදුන් මල්කඩ ඒගොල්ලෝ බුදම සතුටක ඇති කියලානේ. සතුටක නෑ. ඉතින් කොසල් රජු රණ්ඩු වෙච්ච දේ වගේ තමයි තියෙන්නේ. මේ අධිකරණෙන් වැඩක් නෑ. අධිකරණෙන් වැඩක් නැහැ කිසිම බද්දර මුඛයක් නැහැ. ඒ කියන්නේ කට හොඳ එකෙක් ඇත්තේ නැහැ. සබුරුම් භාෂාවෙන් කියන්නේ බොරු නොකියන නීතිඥයෙකුත් නැහැ. නොමැරෙන වෙදෙකුත් නැහැ. කොච්චර සෞඛ්‍ය සම්පන්න වුණත් කොයි වෙදත් මැරෙනවා. ඉතින් මේ ඒවා දෙකම නැති අපිට වෛද්‍ය වෘත්තියක් අපිට ඇත්තෙත් නෑ අපිට නීතිච්ච වෘත්තියක් ඇත්තෙත් නෑ ඒ නිසා අපිට සිද්ධ වෙන වැරදි එකක්වත් ගණන් ගන්න දෙයක් නෑ මම මේක භාවනා පැත්තෙන් දාන්නේ කොච්චර හිත පිට ගියත් අකුසල් සිද්ධ වෙන්නේ නෑ භාවනාවේදී කියලා කවදාකවත් නරකක් වෙන්නේත් නෑ ඒක නිසා මොනම අකුසලයකටවත් සතිය යට කරන්න බෑ නිසා මේ අතින් අරක වුණා මේක වුණා කියලා මේ අත්කිලමතාන යෝගයට වැටිලා දඟලන අයට කොයි වෙලාවක හරි කියන්න පුළුවන් වුණොත් ඒ තරම්ම මේ එපා කරපු මානසික තත්ත්වයක් නැත්තම් තාජිකන තද කාමයක් තද ද්වේෂයක් තද නිදිමතක් ආවත් මට දැන් කාමයේ තියෙනවා කියලා දැනගන්න බැරි කාමයක් ලෝකේ නැහැ වෙන විදිහකට කියනවා නම් කාමයේ උච්චතර අවස්ථාවට ආවත් සතියට ඉඩක් තියෙනවා මට දැන් තියෙන්නේ ද්වේෂය නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. අපි හිතමු ද්වේෂය තියෙනවා කියලා තමන්ගේ ඔළුව කාගෙන මැරෙන්න හිතන තරම්. නමුත් මම ඉන්නේ කාමේ නෙවෙයි මම ඉන්නේ ද්වේෂයේ කියලා දැනගන්න පුළුවන් ඉඩ ද්වේෂයේ 100%ක් නැගින්නේ මට 99ට නැගලා තියෙන්නේ කියලා කියන්නේ නහුතට නැගලයි කියලා. නමුත් නහුතට නැගත් 100%ක් නැගින්නේ සත්‍යයට දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් නිදිමතත් එහෙමයි. මේ සීරම එපා වෙලා. නිදිමතයි. නැත්නම් එයා දන්නවා මට දැන් ආශාවක් ඇති වෙලා හිත උද්දීපනය කරන්නත් බෑ. ද්වේෂකයිල හිත උද්දීපනය කරන්නත් බෑ. හිත සංකීර්ත වෙලා. මේක දැනගන්න එක වළක්වන්න බෑ. සතියෙන් කියන්නේ රාගයේ තියෙනදී රාගය කියලා දැනගන්න එක ආස්වාස් වෙලාදී ආස්වාස් වෙමනේ කරනවා වගේමයි. ද්වේෂයේ තියෙන වෙලාවේදී ද්වේෂය දැනගන්නවා කියන එක ප්‍රසවාස වෙලාවේදී ප්‍රසවාසය දැනගන්නවා වගේමයි. මට කම්මැලි වුණා, එපා වුණා, කීසා වුණායි කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මැද තියෙන හිස්තන දැනගන්නා වගේ. නිකන් උපමාවකට දාලා කියනවා. නමුත් මේක හෙලි කරගන්න බැරි නම් මේක කියාගන්න බැරි නම් ඒක කොච්චරවත් කල්පනා කරනවා මම පැවිදිලා මෙච්චර කාලෙ මට ඊයේ වෙනකොට ධානයකොත් තිබුණා අද වෙනකොට රාගය ඇවිල්ලායි කියලා. නැත්නම් රාගෙට බෑ සතියටපත් කරන්න. නිසා සතාදි ප්‍රතියා සබ්බේ ධම්මා කියලා සරුවචන් සඳහන් කරනවා. ඉතින් ඒක තේරෙන්න අඩු ගානේ ඕරම් භාග්‍ය සංයෝජන අයින් කරන්න ඕනේ කියලා. අනාගාමි වෙන්න ඕනේ කෙනෙකුට තේරෙන්න මයි ළඟ තියෙන හොඳ ටික යටකරන්න නරකට බෑ. නමුත් මම හොඳ ඉස්මතු කරන්න මම හොඳ උත්ප්‍රේරණය කරන්න මතු කරන්න දන්නේ මොකද අපි ඉන්නේ අබාලියොත් එක්ක. ඒගොල්ලෝ මේ නරක ඉස්මතු කරන සමාජයක්නේ. එනිසා මේ දේට එනකොට අපි ඒකට හැකි සංඥාව කියනවා. අපන්නක ප්‍රතිපදාව කියලා කියනවා. අතම්මේතාවය කියලා කියන ওই වචන එකක්වත් දැන් භාවනාවේ නැහැ. එහෙම නැත්නම් සිංහල තේරවාදේ නැහැ. ඒ ඔක්කොම නැකිලා කියලා. තියෙන්නේම Taman ගැන සාප කරගන්න විශේෂයෙන්ම පැවිද්දෝ විශේෂයෙන්ම මෙහෙණින්නාන්සලා පුදුමාකාර විදිහට අත්ති කිලෝමීටර අනියකට එනවා. ඉතින් ඒගොල්ලන්ට හරියට ලෙඩ හැදෙනවා. හරියට ඉමුනිටි එක බහිනවා. ඒ කියන්නේ දරා සිටීමේ ශක්තිය නැහැ. නමුත් ඒක ලබා ගැනීම සඳහා ඒගොල්ලෝ දෙනවා සුතමේ ඥානෙ පිට කරගන්න හදනවා. එහෙම නැත්නම් ඒ වගේ කට්ටිය ඇසුරු කරන්න හදනවා. නමුත් මේ කියන්නේ ඒක නෙවෙයි. සුතමේ ඥානෙ පැත්තකට දාන්න එපා. එහෙම නැත්නම් මේ මේ ශරීරයේ මේ ප්‍රතිශක්තිය ඔක්කොම ලෙඩ රෝග නැදී ඉන්නවා කියන කතාවකුත් නැහැ. නැත්නම් දරා සිටීමේදී අර චින්තාමේ ඥාන, අන්වේ ඥාන, එහෙම නැත්නම් මේ ණය විපස්සනාව අන්තිම දුරලයි. Taman ගැන විශ්වාස කරන්නේ කවුරු හරි මාව කොට දායි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒගොල්ලෝ දෙයයන්ාසික ආගම් වලට වැටෙනවා. දෙයයන්ාසි මාව බේරගන්න කියලා. නමුත් බේරිලා ඉන්නේ. දැන්ට බේරිලා ඉන්නේ කියා ගන්න දන්නේ නැහැ. ඒක නිසා උසාවියේදී භද්‍ර මුඛයක් නැහැ. කමඨාන් සුද්ධ කොටත් නැහැ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවේ නෙවෙයි කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්න පුළුවන්. අදේ සාකච්ඡානුග්‍රහිත ඊටාම දුර්වලයි. ඒක හරි ප්‍රායෝගික දෙයක්. සාකච්ඡානුගහිතය කියලා කියන්නේ සාකච්ඡානුගහිතය කියලා කියන්නේ මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාමයක්. මුළු ලෝකෙම තියෙන එහෙම ව්‍යායාම දෙක තුනයි. අස්සය පදින කොටයි, පීනන කොටයි, පුවක් ගහක් නගින කොටයි. ඇඟේ තියෙන හැම මස්ල් එකක්ම වැඩ කරනවා. නැතුව බෑ. ඊට අමතරව එකක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවේදී උදේ පටන් ගා රැය පටන් ගත්තා හෙට උදේ එළියෙනකන් ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. ශරීරය හිත කය වචන උනන්දු කරන. ඒක තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියලා මේ කමඨාන් සුද්ධ කිරීම කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් දිව්‍යඥාන්සෙත් ඒක සාකච්ඡා කරන්න බෑනේ. සුද්ධ ජීවිලත් එක සාකච්ඡා කරන්න බෑනේ. සාකච්ඡා කරුවොත් සදාකාලික අපාය කියලා තමයි කියලා තියෙන්නේ. සුද්ධ ජීවිල සැක කරන්න බෑ. ਸਰවඥයන් සඳහන් කරලා තියෙන්නේ මම කියන දෙයක් සාකච්ඡාවකින් තොරව ප්‍රශ්නකින් තොරව බාරගත්තොත් එයා මගේ ගෝලයෙක් නෙවෙයි. මම මේ කියන දේ විපසන්න. නිසා කුමාරතුංගමනි දාසල කියනවා විමසුවයි කෙනෙක් යානං නරකාදි මට හොඳයි එහිම යනු වෙනතක නෑදී විමසුවාට ප්‍රශ්නයක් නෑ ඒ කිසි වැරද්දක් නෑ ඒකට බය ලැජ්ජා තියාගත්තොත් කවදාවත් නිවන් දකින්න බෑ ඒකට අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේක ධර්ම දේශන අවස්ථාව. ධර්ම දේශනා වේලාවෙදිත් පුළුවන් තරම් මතක තියන්න මේ භද්‍ර මුඛය. කයවත් හිතවත් නෙවෙයි අපාගාමි වෙන්නේ. කට භද්‍ර මුඛේ. ඉතින් බුද්ධජානසේ සඳහන් කරනවා මේ සාරත්තෝ කාම භෝගේසු. ඒ කියන්නේ කාමයේ බැඳියා. සාරත්ත කියලා කියන්නේ පළඟැටියා ගින්නට බැඳෙන්නාසේ. උදන්නවා ඒක ගින්නක් කියලා. ගියාට පස්සේ අතපය පිච්චෙනවා කියලා කරගඳ ගහනවා. ඒත් ඒක තමයි යදින්නේ. ඒ වෙදීම ගිද්දා කාමේසු මුච්චිතෝ. ඒකේ ගිජු බවක්. ඒ කාමේ ලබා ගැනීම පිච්චෙනවා නිකන් ගිනි අඟුරු ගිලිනා වගේ තමයි. ඒ උනට අනිත් එක්කනට වැඩිය මට ලැබුණා කියනකොට ඒකේ පුදුමාකාර මෝඩ ගතියක් තියෙනවා. අතිසාරං න බුද්ධಂತಿ. අර කවදාක සීතල ගතියක්, ශාන්ත ගතියක්, ඒව නැත්නම් පස්සම්බනයක් ලැබෙන්නේ නැහැ. මොකද අර කාමයේ විහිදා ගන්නත් එක හැපි හැපි එළියටනේ දුවන්නේ. මිච්ඡා මච්ඡංග ඔඩ්ඩිතං එමක් දාපු දැමකට අහුවෙච්චි මාළුවා වගේ ඉක්මනට ගිහිලා කණ්ඩාය හදා. එහෙම නැතුව මේ කෑල්ල කෑල්ල කකා ඉන්න වෙලාවක් නැහැ. මොකද ළඟ මාළු ගොඩක් ඉන්නවනේ. ගිය ගමන් ගිලිනවා. ගිලපු ගමන් කොක්කේ තමයි. ඒ නිසා ඒ මාළුවාට කටින්දනේ නැහින්නේ. මාළුවා ඉන්නේ කටින්දයි කියලා කියනවා. ඒව එකක් තමයි මේ මනුස්ස ලෝකෙත් තියෙන මිනිස්සු තරගයක් ඇති කරලා තියෙන තරුණයන් අතර තරුණ ප්‍රශ්න. වයසට ගියත් ඒකට ප්‍රශ්න. දේශපාලන නැත්නම් දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට ව්‍යාකූල වෙච්ච මිනිස්සුયો වටපිට බලලා නෙමෙයි කන්නේ. ගිලිනවා. මේ සංස්කෘත පස්වෙනි පොතේ තියෙනවා මේ පාඩමක මේ විශාල වැවක දැලක් දාලා. ඒ ඔරුවේ ඉඳගෙන දැල්කාරයෝ ඉන්නවා. එතකොට තරුණ මාළුවෙක් හොඳ සද්දන්ත මාළුවෙක් මාළු දෙනක් පිටිපස්සේ එලවනවා කාමයට ගිජු වෙලා. එලවාගෙන යනවා. යනකොට අර මාළු දෙන තරුණ මාළු දෙන දකින්න දැල එයා පැත්තකට යනවා මාළුවා දැල ඇතුළට යනවා. ගිය ගමන්ම ඔරුවේ ඉන්න කට්ටිය කෑ ගහනවා අඩෝ අපේ බැලට හොඳ මාළුවෙක් අවුනක. ඒකට මාළුවා කල්පනා කරනවලු චකේ අර කෙල්ල දැන් වෙන කාට හරි අහුවෙනෝනේ අපරාදේ මට වෙච්ච වැඩේ කියලා ඌට දන්නේ මේ මාළු දැලට අහුවෙලයි කියලා. ඌ කනගාට වෙනවලු අපරාදේ අර මං පස්සේ ෆලෝ කරන ගිය කෙල්ල ළමිසි දැන් කවුරු හරි බැඳිනා මොකද ඒ කාමයට බැඳුනාට පස්සේ ඒක කටිසේ බැලියක් වගේනේ. එයා දැල ඇතුලේ ඉඳගෙන කල්පනා කරනවලු බලන්න මට වෙච්ච පාඩුව මේ දැල නිසා මට අර කාම භෝගිනිය නැති වුණා නේ කියලා. සපෝට් එක මුට වෙන දේ හිතන්නකෝ. ගොඩ ගත්තට පස්සේ කතා කරන දෙයක් නැහැ. ඒ වගේ බුදුසසු කියනවා පච්චාසං කටුකං හෝති මේ මේ කාමයට ගිජු වෙලා ඒ කාමභෝගිනිය නැති උනායි කියලා කනගාටු වුණාට දැන් අහුවෙලා තියෙන දැලක ඌට තේරෙන්නේ නැහැ ඒක තමයි කියන්නේ මච්ඡා කිප්පං කිප්පංව ඔඩ්ඩිටං එමක් දාපු මලුවා වගේ වේගෙන් ගිහිලා කණ්ඩාය බලන්න. ඉතින් එහෙම කන එක්කෙනෙක් එහෙම කාපු එක්කෙනෙක් කියලා හිතන්නකො විශ්වවිද්‍යාලයේ උසස් පාඨමාලාක ඌ වහ කනවයි කියන්නේ. මොකද්ද ඌට තේරෙනවනේ. මේක ගිහිල්ලා අහුවෙන්නේ ඔය වගේ වැඩකට තමයි. එහෙම නැත්නම් භික්ෂු මේ ගත්ත නිදර්ශනය හැටියට හිටපු පිළිවෙන් අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තටම විශ්වවිද්‍යාල උගන ගන්න දේවල් උගන්න දේවල් ඕනේ නැහැ විභාගට ලියන්න එතෙන් යනකොට මේ භික්ෂු ඔක්කොම දන්නවා මේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඕනේ නැහැ අනිත් එක ඒ ස්වාමීන් වහන්සේ කියනවා උගන්න ඔක්කොම සල්ලි වලට උගන්වන්නේ බව ශිෂ්‍යයා දන්නවා කියලා කවදාවත් ගෞරවයක් එන්නේ නැහැ ඒකේ අන්තිම තැන තමයි භික්ෂුව. පිරිවෙන් පද්ධතිය දුවන්නේ ওই විශ්වවිද්‍යාල පද්ධතිය දුවන්නේ සල්ලි වලට. ඉතින් දැනුමේ ශ්‍රේෂ්ඨත්වයක් කොහෙද? සල්ලි වලට නුගන්නන්නේ. ඒ අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ මන්ට ඔබ වහන්සේ අවුරුදු 40ක් විතර මේ ශාසනික කටයුතු කරන කවදාව සල්ලියට නෙවෙයිනේ කරන්නේ. ඒක කවුරුණ සලකනවානේ. අපිත් හිතුවොත් එහෙම නෑ මේක මේකට කීයක් හරි දෙන්න ඕනේ. දැන් දහම් පාසල් ගන්න හැටත් ගුරුවරුන්ට ගෙවනවා. පිරිවෙන් වලටත් ගෙවනවා. ඉගෙන ගන්න කොටත් ගෙවනවා. විශ්වවිද්‍යාලෙත් ශිෂ්‍යයෙකුට මෙච්චර ගාණක් ගෙවන්න ඕන. ඉතින් මේක අන්තිමට තියෙන සල්ලි වගේක් නේ තියෙන්නේ. අන්තිමට ඕනෙම දැනුමක් කම්පියුටර් එකේ තියෙනවා. උග මේ ගුරුවරයා කියපු දැනුමම ගන්න ඕනේ නැහැ. ගුරුකෙන මේ මේ ශේෂ්ත්‍ර වල දැනගෙන ඉන්න හෙට විභාගෙට එන්නේ මේකේ කියලා. ඉතින් ඒකට මේ කම්පියුටර් ගෙනියන්න දෙනවා. ඒ තොරතුරු හොයාගන්න එකේ වෙලා විතරනේ තියෙන්නේ. දැනුමේ කිසිම වෙනසක් නැහැනේ. ඉතින් කොහොම ඒතු ගන්නන්නේ? ඉතින් ඒ නිසා මේ චක්‍රය දැන් මේ කාලේ පේන්න පටන් අරන් තියෙනවා. දැන් මේ පේන්නේ ඔය විශ්වවිද්‍යාල මට්ටමේ, උසස් විශ්වවිද්‍යාල මට්ටමේ. ඒ වගේම සීදීනසා ගන්න මට්ටමේදී පේනවා මිනිස්සුන්ට තේරෙනවා මේ පෙන්වන දේ දිනන්න බැරිත් නෑ. මොකද දිනලා ඇති වැඩක් නෑ. ඒත් බුදුරජාන්සේ පෙන්වන දේ දෙයක් නෙවෙයිනේ. අකිංචනංනේ, අනාදානංනේ, අතම්මේතාවයක්නේ. මේකට ගියාට පස්සේ පාටි දාන්න කෙනෙක් නැහෙනේ. පාටි දාන කෙනා ඉවර වෙනවනේ. ඉතින් ඒක පසුගිය අවුරුදු 20 විතර වැඩි වුණා කියන අදහසක මං ඉන්නේ. අන්න ඔය කියන කතාව අපේ අම්මලා තාත්තලාට හම්බුනේ නැහැ. ඒගොල්ලෝ නිවන කියලා බුද්ධහම කියලා මොකද්දෝ අල්ලන දෙයක් නෙල්ලුවේ. අපිට විශේෂයෙන් මට ඒ ලැබුණට පස්සේ මේ සතිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මරණ චිත්තක්ෂණේදීවත් නැති වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ජීවිතේදී නිවන් ලැබුවේ නැත්නම් මරණයෙන් එහාට යන එකම ගුණ ධර්මය ඔච්චරයි. ඒක වළක්වන්න බෑ. ඒක මේ ජීවිතේ මම දකින්නේ ඒ හොඳට සතිය වඩපු විශාල පිරිසකට කියන්නේ ඉලක්කම් වශයෙන් විශාලයි. සද්ද බල ව්‍යසනාවක්. ඒ කනගාට හිතෙනවා යකෝ මෙච්චර මේද බණ භාවනා කරන අයට මොකද මේ ව්‍යසනේ ඉන්නේ කියලා. ඒ අන්තිමට ලියුමක් කරනවා සංශේ ව්‍යසනේ මට ප්‍රශ්නයක් උනේ නෑ. ලෝකයක් මයිදියා විපටිසරව බලනවා මට සතිය පිහිටුණා ස්වාමීන් වහන්සේ. මට සතිය පිහිටුනේ මෙන්න මෙහෙම. මං අද ඒ ව්‍යසනේ පස්සේ මහා වැස්සක් වැහැලා ඇතුෙච්චි පාළු ගතියක් වගේ මට විශාල ලාභයක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේට මම මේ කියන්නේ. මේක මෙහෙම තමයි සතිය උදව් කරන්නේ කියලා. නැත්නම් අනික් මිනිස්සු බලන්නේ මෙච්චර සතිය වඩන මෙහෙම දනදා භාවනා කරන කටියට මෙහෙම ව්‍යසන එන්නේ ඇයි කියලා. අර තමයි යාට හම්බෙන පරීක්ෂණ. තමාට බ්‍රේන් ඔපරේෂන්. සමහරලාට පිළිකා. සමහරලාට නිന്ദා සහගත චෝදනා. අපි හිතනවා චික්කේ මේ මිනිස්සු අපිත් එක්ක ඉඳලා කරගත්ත වැඩේ කියලා. නමුත් ඉවර වුණාට පස්සේ මේ මිනිස්සු ආශ්‍රය කරන්න එයාටත් අදහසක් තියෙනවා ඇවිල්ලා කතා කරන්න. එලිකන මෙන්න මේ වගේ ව්‍යසනයක් ඔබ ආශ්‍රය දන්නවත් ඇතිනේ මං කිව්වේ නෑ මේ වෙලාවේ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒක ඉවරයි. මට ඒ පුරාවටම සතිය තිබුණා. මට සමාජලාට සහාය දාන සැකයක් ආවා. මට සතිය නැද්ද කියලා. නමුත් සම්පූර්ණ කතාව සංස මෙතනින් සමාප්තයි. මෙන්න සතිය. ඒක බය වෙන්න ඕනේ නෑනේ මේ නෑයික් වෙන්න ඕනේ නෑනේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. සල්ලි වලට දෙන්න බෑනේ. අද ඔක්කොම කරජු කරලා තියෙන මේ සල්ලි වලට. ඒක නිසා මේ බුදුචාන් වහන්සේ දේශනා කරන දේ අවේදිත සුඛයක්, නිර්ාමිෂ සුඛයක්. නිර්ාමිෂ කියනොත් නම් ආගමක් තියෙනවා. අවේදිත සුඛේනට ආගමකුත් නැහැ. ඒක අනිමිත්ත අපනිත ශුන්්‍යත බාටපත් වෙනවා. ඉතින් ඒකේ ආදී නිදර්ශනයක් තමයි අධිකරණය කියන එක. අධිකරණ වල වෙන දේවල් ඒක විශාල විනෝදාන්තයක්. අධිකරණය කියන්නේ පුදුම විනෝදාංශයක් අපි හරි බයයි. නමුත් ගිය මිනිස්සයා අධිකරණ ගියේ එකන එකට බය නැහැ. එයා දන්නවා මේකේ සාධාරණ යුක්තියක් වෙන්නේ නැහැ. මේකේ සිද්ධ වෙන්නේ මේ රට්ටු රවට්ටන ඒ පවතින පද්ධතිය රකින්න ක්‍රමයක් මිසක් අධිකරණට අවශ්‍ය සම්බන්ධ වෙන අයගේ විනිශ්චයක් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අධිකරණට යෑම අධිකරණ පැවැත්වීම තන්නිකර ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිච්ච අයට තියෙන දඩයක්. මම දැන් මෙතන කියලා ඉන්න මිනිස්සයාට අධිකරණ නැහැ. මොනම අධිකරණයක්වත් බලපාන්නෙත් නැහැ. මම දැන් මෙතන කියන මිනිස්සයා හිරගෙදරකට වැටලා අඳුරු කාමරයක හිටියත් නැත්නම් ගල් ගෙයකට ගිහිල්ලා අඳුරු කුටියකටලා හිටියත් ඊට දෙකම එකයි. ඒ මොහොත මුකුත් වෙන්නේ නැහැ. හිරගෙට ගිහිල්ලා අහවල් වෙලාවේ අහවල් තැනදී මං එල්ලලා මරනවා කියලා දැනගත්තත් රහත් වෙලා මං අහවල් වෙලාවේ පිරිනොම් පානවා කියලා දැනගත්තත් දෙකම එකයි. ඔය හොඳටම දඬුවම් කරපේකනට අභිඥා තියෙන අවල් වෙලා මැරෙන්නේ කියලා උදන්නවා. අනික කට්ටිය දන්නේ නැහැ කොහෙලාද මැරෙන්නේ කියලා. දුරට භාවනා කරපේකනටත් ජීවිතක්ෂ වෙන හැටි යාර තේරෙනවා. දැන් යන්නේ එතෙන්ද කියලා. ඉතින් මේ වගේ මොනවද සමානකමක් තියෙනවා මේක නෑදෑයින්ටයි මේක දරන්න බැරි. අපිත් එක්ක ඉන්න අයටයි දරන්න බැරි මේ නෑදෑයන්සා ඉන්න කට්ටිය තමයි අපිට තියෙන අපාය. ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනා නම් ආයේගේ සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන නිවන කියන්නේ සාමාන්‍ය ලෝකයේ සලකන භාවනාව නැත්තම් නිවන නැත්තම් ආගමත් මේ අධිකරණයත් තන්නේ කර හාස්‍යයක් තියෙනවා. ගණ්ඩම දෙයක් නැහැ. අපි කියන්නේ අපි වැරදි කරලා නැහැ. අපි මේ මේ අනිවාර්යයෙන්ම මේ නඩුවෙන් දිනන්න ඕනේ. එහෙම කතාවක් නෙවෙයි තියෙන්නේ. අපි දිනුවත් එකයි, පෙරදුනත් එකයි. මේකේ තියෙන්නේ සමාජයේ විසින් සමාජයේ පවත්වාගෙන යාම සඳහා කාගත්ත මේ බොරු පද්ධතියක් මිස නිවනට අදාළ නැහැ. නිවනට අදාළම නැහැ. මොකද ඒක තියෙන්නේ මම දැන් මෙතන කියන තැනක. ඉතින් ඒක නිසා අපි එහෙම කියලා සමාජ පද්ධතියේ වියවුල් ඇති කරගන්න එපා. එතකොට වීතික්‍රම භූමිය අකුසල් සිද්ධ වෙනවා. ව්‍යතික්‍රමණය සිද්ධ වෙනවා. සමාජ නීති උල්ලංඝනය වෙනවා. එතකොට මිනිස්සු අපිට අනවශ්‍ය විදිහට ස්තුති කරනවා හෝ නිඳා කරනවා. ඒක කරගන්න යන්න එපා. පුළුවන් තරම් සමාජයේ ජීවත් වෙන්න අතේ පොල් තෙල් ගාගෙන කොස් කපනවා වගේ. ඊට පස්සේ පරිඋත් ทาน භූමිය කෙලස් කියන එක මතක තියාගෙන ඉන්න. ඒක ਸਰවඥාන්සේ පහළ වෙන්න ඉස්සල්ලාම ඒ ශිල්පේ තිබුණා අපි ගා. භාවනා කරපු නැති එක වෙනම දෙයක්. සිද්ධාර්ථ සිද්ධාර්ථ කුමාරට අවුරුදු දවස් 7න් වප්මගුල දවසෙත් පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් වුණා. දැන් තියෙන්නේ අනුසය කෙලෙස් භූමිය. ඒක මේ ලෝකයට අදාළ නැහැ. විශේෂයෙන්ම ලෝකයට සම්බන්ධ වුණොත් අනුසය කෙලෙස් වලට අපි යට වෙලා ඉවරයි. නිසා ධනයා කෙරෙහි වෙන් වෙලා කුලයා කෙරෙහි වෙන් වෙලා කතා කරන එකම චෛතසිකය සතිචෛතසික විතරයි. ශ්‍රද්ධාවට බෑ ගණයා කෙරෙහි කුලයා කෙරෙහි වෙන් වෙන්න. වීරියටත් බෑ. සත්‍ය සමාධියටත් බෑ. ප්‍රඥාවටත් බෑ. සතියට පුළුවන් මේ ඔක්කොගෙම තියෙන අර නැති ගතිය පැත්තකට ඇදෙන ගතිය චපල ගතිය දකින්ද ඉතින් ඒ සතිය ජන්මදායයක් නම් අපිට උප්පත්තියම ලැබිච්ච දෙයක් නම් අපිට තියෙන එක උරගගා බලන එකයි මේක ඇත්තම එක මයිලක තියනවාද කියලා ඒක සිද්ධ වෙන්නේ අමලියකදී කරදරයකදී තමයි විශාල ජයග්‍රහණ වල සිද්ධ වෙනවා ඊට වැඩි හරි ලාභයි අමලි කරදර අකරතැබ්බ. අන්නේ අකරතැබ්බවලදී මේක බලනකොට රාජාධිකරණයට මොනම හේතුවක් නිසාවත් යන්න එපයි කියලා ඥානාරාම ස්වාමීන් ලියලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් රාජාධිකරණයට නොයා යුතුයි. ගියේ වීනම් විශ්ව විද්‍යාල පිරිවෙන් ආදී බාහිර අධ්‍යාපන ආයතන වලට ගියේ වීනම් නැවත බාර නොගත යුතුයි. ඒ නිසා යෝගාභ්‍යාස මධ්‍යස්ථානවලදී මෙන් යෝගාශ්‍රමයන් හිද උගන්වන්න ඕන සියලුම දේ උගන්වන්න ඕන. වෙන කොහයක්වත් යවන්න කියන්න එපා. ඉතින් ඒක තමයි සතිය කියන්නේ. ඒක විශ්වවිද්‍යාලයක්. ඉතින් ඒකට ගිය කෙනාට ප්‍රස්තාවල්ල තියෙනවා ගොඩක්. හැබැයි සතියෙන් වෛරය නැති වෙන්නේ නැහැ. පුදුමාකාර කොංවිල්ලත් කොටවිල්ලක් ඔටිස්ටික් ලක්ෂණ පහළ වෙනවා. අපි ඒකට සතියට සම්පජඤ්ඤය දැම්මට පස්සේ අපි දන්නවා අපි නුරුස්නා ගතියක ඉන්නේ. අපිටත් මිනිස්සු අපේ නුරුස්නෝ. මොකද සතිය වඩනකොට අපි මිනිසූර්තල් කරන්න යන්නේ නැහනේ. දම්පින්කම් වලට යන්නේ නැහැ, කටන පින්කම් නැහැ, මොකක්වත් නැහනේ. ඉතින් ඒක අපි දැනගෙන කටයුතු කරුවොත් අපි ප්‍රඥාවෙන් අපි දැනගන්නවා අපිට ගක්ක කාගෙන හොදනට වැඩිය හොඳයි ගාගන්නෙම නැතුව ඉන්න ජීවිතේ. ආන්නේ ඒක තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් මේ අදහස මේ සූත්‍රය කියලා බැලුවාම මේ ධර්මදේශනාදී සම්බන්ධ කරපු ගොඩාක් අදහස් වලට කිසිම සම්බන්ධයක් නැහැ වාගේ. මේ කියන්නේ බාහිර අධිකරණයක් ගැන මේ කතා කරන්නේ. රාජාධිකරණයක් ගැන. අපි රාජාධිකරණයකින් ගන්න ආදර්ශය අර ගන්නවා. රාජාධිකරණයකට යන්න වෙන්නේ අපිට සාධාරණේ පිට තියනයි කියලා හිතුවොත්. පිට සාධාරණයක් නැහැ. සාධාරණේ තියෙන්නේ සත්‍යමත් වෙනකොට විතරයි. එනිසායි අසාධාරණ ලෝකයේ යකිතාක් තුරට වෙන්දට වඩා වැඩි වැඩියෙන් සත්‍යමත් වීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාවේ સમાપ્තිය සඳහන් කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා